අවසර ස්වාමීන් වහන්ස ආනාපාන භාවනාව කරන විටත් අවධානයේ ධර්ම දේශනාවට සවන් දෙන විටත් හිස් මුදුනේ කටුව අනින්නා මෙන්ද ඉස ඇතුලෙන් යම් දෙයක් පිටවෙන්නා මෙන්ද දැනෙනවා මේ தත්ත්වය පවතින්නේ භාවනා කරන සහ ධර්ම දේශනාවට සවන් දෙන විට අමනි මේ ගැන දැන ගැනීමට කැමැතියි තවද ස්වාමීන් වහන්සේ දේශනා කළ සක්මන් භාවනාවේදී Taman ඉදිරියෙන් මූණට මූණලා සිතින් මවාගෙන භාවනාව කරන්න කියා. ඒ ගැන පහදා දෙනමින් දෙපා නැමෙද ඉල්ලමි. පළවෙනි එකට සාපේක්ෂව අපි කර්ම ඉදිරිපත් කරා පෙරේද ධර්ම ඊයේ ධර්ම දේශනාවේදී ඒකෙදි පේනවා සාරිපුත්තු මහ ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා ආනාපාන සති භාවනා කරනකොට නිමිත්තක් මතුවෙනවා. ඒ නිමිත්තට හිත ගියොත් ආනාපාන චුන හිත කැඩෙනවා. ඒ වගේම නිමිත්තෙන් ආනාපානේ බලන්න ගියොත් ඒත් කැඩෙනවා. ඒ නිසා එතෙන්දි කම්පන චංචල ඉන්න පුළුවන් කියලා. නමුත් ඒක හරහා තව නොකිය විචිකත්තක් ඉදිරිපත් කරනවා මේක තියේදී මේ ඔඩු ඉස්මතේනේ මේ කටුවයිනා වගේ හෝ නලියන ගතිය තියේදී බන ඇහෙනවා නම් ආනාපාන දිගට කරගෙන යන්න පුළුවන් නම් ඒ සතිය කොහොමදයි? එහෙම නැත්නම් තව විදිහකට කියනවා නම් ඒ හිත ඒ සවුන අන්න වගේ හින ගතිය හෝ කම්පන ගතිය නොදැරිය හැකි මට්ටමේ නෙවෙයි නම් Taman දිනු. ඒක දරා ගන්න බැරි නම් තමයි භාවනාව කඩලා දාලා සතියක් කැඩලා අපි මේ වේදනාවේ නොදැරිය හැකි තත්ත්වයට අපි යටත් වෙනවා. නමුත් ඒක මේ පැත්තක තියෙනවා. නමුත් අර බණහන එක වෙනවා. ආනාපානට යන්න පුළුවන් නම් ඒක කියන්න පුළුවන් ඇත්තටම භාවනාව තව සතිය විවිධාංගීකරණය වෙන්න සතිය වඩා වර්ධනය වෙන්න ලෑස්තිලා තියෙනවා. එතකොට පෙනේ මෙතනින් වේදනාවක් දැනෙනවා පිටින් සද්දයක් ඇහෙනවා ඊටිවි වගේ කුත් වෙනවා ඒ තානාපානෙ පේන. එතකොට වේදනාවක් දැනෙනවා සද්දයක් ඇහෙනවා ඔක්කොම තියෙනවා බණත් ඇහෙනවා. ඒක කියන්නේ අර මයංගනේ මිනිසෙක් තේබුණ කතාව මං කියලා තිබ්බේ. අහලා තියෙනද ඒක? මයගෙන බස් හෝල්ඩ් එකේ ඉන්න මිනිස්සේ කම්පාරට යන්න අද දවල් වරපන් හෙන්නට පායනවලු. එතේ මිනිස්සයා බස් හෝල්ඩ් එකේ ඉන්නකොට කිව්වලු කවුද ඇවිල්ලා බස් එක ඩිපෝවේ තියෙනවා පැයකට වැඩි පමා වෙනවා කැඩිලා කිය. ඉතේ මිනිස්සයා බත් කන්න හිතන ඉතින් පස්සේ කරන්න දෙයක් නැති නිසා ලංකාවට ගිහිල්ලා මේ තේ ප්ලේන් ටිකක් ගන්න ඉතිවල. අපි ප්ලේන් ටික ගන්න යනකොට මේ වීදුරු කූඩුවේ තිබුණලු වඩේ වගේ. ඊට පස්සේ නලු වඩේ එකක් කාලම ප්ලේන් එකක් වුණේ හොඳයි කියලා. ඒකට කල්පනා වලට උලක් බුලත් හක්කකුත් කටේ තියෙනවා කියලා. ඊට දැන් බුලත් හක්ක එළියට දාලා කෑවොත් එම ආය බුලත් ටික ගන්නසයි බුලත් හක්ක පැත්තකට දාලා මේ පැත්තෙන් වඩේ එක කන ගමන් මැදින් ප්ලේන් එක ගැහුවලු. ඊට පස්සේ ආය ප්ලේන් එක වඩේ එකක් කාලා ප්ලේන් එකක් ගාලා යනකම බුලත් හක්ක කටේ දාගෙන ගියාලු. ඒකට වඩේ එක මේ පැත්තේ ප්ලේන් එක මේ පැත්තේ මේ බුලත් ටික මේ පැත්තේ ප්ලේන් එක මැදින් යන්නේ. අන්නේක ඔළුවක කියනවා මේ සද්දිකුත් ඇහෙනවා ඒ මැද බණ ඇහෙනවා. ඒ මැද ආනපාන කරනවා. ඒ කරන්න බුල සාමාන්‍ය මනුස්සය සුද්දෙකුට එහෙම කියන්නේ කිව්වොත් එහෙම ප්ලේ බුලත් එකක් අකා මේ වඩේ කුත්තනවා මැදි ප්ලේට් එක ඇහුවයි කියලා බුද්දට බුද්දට කියලා දෙන බුලත් කනවා කියන්නේ මොකද්ද? වඩේ කියන්නේ මොකද්ද? ප්ලේන්ටි කියන්නේ මොකද්ද කියලා. නමුත් මයංගෙන් ඉන්න මිනිසෙකුට ඕක කියන්නේ එච්චරම අමාරු නෑ. ඒ වගේ මේ වැඩ තුනම කෙරුණාම එතන බුලත් ටික එළියට දාලා ගත්තොත් දැන් රුපියල් 10කට වැඩි යනවා බුලත් ටිකට. ඒ නිසා ඒක මේහක් තියාගෙන රිලව් කනවා දැකලා තියෙනවද මන් දන්නේ නැහැ. හක්ක පුරවගෙන කන ඇති කරගන්නවා කෑල්ලක් ගන්නවා කන. කරගන්නවා කෑල්ලක් ගන්නවා නේද? ඒක ඔක්කොම හක්ක. මොකද නැත්තම් වෙන්නේ මොකද්ද? ඒ අනිත් රිලෙවේ කඩන කනවා. හක්ක කඩලා තියෙන රිලව් දැකලා තියෙනවා. ඒ ලොකු රිලව් ඉන්නවා මේ අක්ක කඩාන කාලේ මොකද එයා පොදිය තියාගෙන ඉඳද්දි ළඟ ඉන්න එක කඩනවා. මේ මේ පොදිය කඩනවා. කඩපුවා මෙතන මෙතන කට ඇටලා යනවා. ඒකත් කනවා. ඒ වැතර මේකට අදාළ නැති කතා. නමුත් මතක තියාගන්න සතිය කියන එක අපි හිතනවට වඩා බොහෝම විවිධාංගීකරණය කරන්න පුළුවන් එකක්. අපි ඒකට එක අරමුණක් දීලා පුරුදු කරාට පහුවෙනකොට අරමුණ දෙකක් තියෙද්දි එයා බැලන්ස් කරගන්න දන්නවා. තුනක් හතරක් තියෙද්දි සම්බර කරන්න දන්නවා. ඇත්තටම එක අරමුණක තියෙන සතියට වැඩි අරමුණු දෙකක් සංසන්දනය කරන සතිය හොඳයි. දැකලා තියෙනවා දැන් නෑ සර්කස් කරන මිනිස්සු මේ උඩට මෙහෙම ඒව විසිකරමින් හත අටක් එකට හැම කරකෝ කරකෝ කරකෝ ඉන්නවා. එකක් ගන්නවා අතින් හතර මාර්ගන දෙකක් ගන්නවා අතින් හතර මාර්ගන තුනක් ගන්නවා හතරක් ගන්නවා පහක් ගන්නවා හයක් ගන්නවා බට්ට කරකෙද්දි කරකෙද්දි අතින් හතර මාරු කරනවා කකුල යටින් දානවා මෙහෙන් දානවා ඒ ඔක්කොම දක්ෂකම් ඉතින් අපිට පුරුදු වෙලා තියෙන සමාධිය නිසා අපි ඒකාරමණක ඒකාග්‍ර වීමට මත් වෙලා ඉන්නේ. සමාධියේ කෑදරකමක් තියෙනවා. සතිය කියන්නේ ඊට වඩා බොහෝම සෙල්ලක්කාර චෛසිකයක්. ඔළුවේ අනිනා වගේ තිබුණාට කක්තිම තිබුණත් බණ ඇහිමට බාධා වෙන්නේ නැත්නම් නැත්නම් ආනාපාන වෙනද විදියටම වෙනද තරම්ම නැතුණාට ආනාපානත් එක්ක ඇසුර පාත්තන්න පුළුවන් නම් ඒක මං හිතනවා මං හිතනවා මේ සත්‍ය දියුණුවක් හත් පෙන්වන්න හදන අවස්ථාවක් කියලා. ඒ නිසා ඒක මේ ඉදිරිපත් කරව එකත් හොඳයි. මේ මම විස්තරයක් මට කරන්න හම්බෙච්ච එක ගැන මම සතුටුයි. අවස්ථාවේ සයන්ස දැන් භාවනා කරගෙන යනකොට සමාජාවට ඇඟේ ශරීරයේ යම් කිසි ස්ථානවල කකුලක විතර වේදනාවක් ඇති වුණාට පස්සේ ඒ වේදනාව දිහා බලන ආකාරය කොහොමද සයන්ස? මොකද සමහර වෙලාවට ඒක දිහා වේදනාව දිහා වේදනාවක් වේදනාවක් කියලා මෙනෙහි කරනකොට ඒ වේදනාව එන්නේ එන්නේ වැඩි වීගෙන එන තත්යක් එනවා. සමහර වෙලාවට ඒක නැති වෙලා යනවා. නමුත් සයනද මේ දෙක වෙන් කරගන්න අමාරුයි. ඒක දිහා බලන මොකක් හරි ක්‍රමවේදයක් තියෙනවද? මේක මේක සම්බන්ධව මේ ඒ ස්වාමීන් වහන්සේ කියන නම මම හිතන්නේ නමතක නැහැ භාවනා මධ්‍යස්ථාන නම ධම්මරන්සියෙත් කියන එක. බුදුම චේතනා කේ ස්වාමීන් වහන්සේ සිංගප්පූරු ඇවිල්ලා කරපු දේශනාවක් ඉංග්‍රීසියට දාලා තිබුණා. ඒකෙදී ඒ ස්වාමීන් වහන්සේ භාෂි භාවනා ක්‍රම උගන්වන කෙනෙක්. ඒ සංස කීර්තන අපි පිම්බි බැංකුවේ මූල කර්මස්ථානයේ වගේ කරගෙන යනකොට ඒක කායන පසනාර වැඩෙන්නේ. එතකොට මේ වේදනාව මත වෙනක ස්වභාවිකයි. වේදනා જાති තුනක් ඒ ස්වාංශේ වෙන් කරලා තිබුණා. සමහර වේදනා තියෙනවා පිම්බීමේ ඇකිලිමේ සංඥාට වැඩි බොහොම පුංචි. නොගිනිය යුතරන් නිතරම තියෙන එක භාවනාවට ප්‍රශ්නයක් නැහැ. ඒ වේදනාව ගැටෙන කියන පණ තියෙන බව දන්නවා. නිින්ද කියලා නැති බව දන්න එක වේදනාවකින් තමයි දැනෙන්නේ. මේක භාවනාවට බාධාවක් නැහැ. තව තියෙනවා වේදනා જાතිය කානම් පිම්බීම හැකිරීම භාවනාව හා සමානම තකට තක හිටිනවා. ටිකක් මේකට වරින් වර බාධා කරනවා. ආයෙ මට්ටමකට එනවා. ඉතින් ඒ වේදනාව තමයි අපිට සාකච්ඡා කරන්න වෙන්නේ. තුන්වෙනි જાතියක් වේදනාවක් තියෙනවා. ආවට පස්සේ කිසිම භාවනාවක් බෑ. සම්පූර්ණ නොදිරි හැකි මට්ටමට ඇවිල්ලා සම්පූර්ණ කඩලා බෙදලා දානවා. ඒකටත් අපිට කරන්න දෙයක් නැහැ. ඒ වෙලාවට අපි නැගිටලා යන්න ඕනේ. නමුත් අර අතරමැද වේදනාව මේ වේදනාවක් තියෙනවා. මුලින් බහන පටන් ගන්නකොට පිම්බි මෑකිලිය මුල් කරගත්ත කතාවක් එතන තියෙන්නේ. ඒ වෙදනාවට වඩා පහතින් තියෙන්නේ අර ওই කියන වේදනාව. නමුත් ටිකෙන් ටික ටිකෙන් ටික ටිකෙන් ටික ටිකෙන් ටික වැඩි වේවි වැඩි වෙනවා. විනාඩි 10 15 20 යනකොට මේ දෙක කිටි කිටියේ තකට තක කරදර කරනවා. ඒ කරදර කරනකොට නිකන් සාමාන්‍ය අපි මනලා කිව්වොත් පිම්බීම හැකිලිම සංඥාවට සමානම වේදනාව හිටිනවා. ඉතින් ඒ ශාන්ති කියනවා එතෙන්ද එනකම්ම පිම්බීම හැකිලිමේ සංඥාවට සමානව වේදනාව කරදර කරනකම්ම පිම්බීම හැකිලිම මෙනෙහි කරන්න. යම් වෙලාවක පිම්බීම හැකිලිම ඉක්මවාගෙන වේදනාව වැඩි වෙච්ච ගමන් Taman දැනගන්න ඕනේ මෙතනදී සංඥාවේ ප්‍රකට භාවය අනුව ප්‍රබල භාවය අනුව දැන් Tamande යටත් වෙන්න වෙනවා. එතකොට පිම්බීම හැකිලිම බැලුවේ උදරයේ නම් ඒකෙදී පිම්බෙන වාරේ හැකින වාරේ දැක්කනම් දැන් සතියෙන් සම්පජඤ්ඤයෙන් එහෙම නැත්නම් සසංකාරිකවම මෙතනින් හිත ගලවන්න කියලා කියනවා. ඒකල වේදනාව තියෙන තැන අලවන්නේ. වේදනාව තියෙන අපිට දකුණු දණහිසේ කුකුරු ගන්නවා. එතකොට යා දන්නා මෙතෙක් කල මම උත්සාහ කරුවේ පිම්බීම හැකිලින් බලන්න ඉතින් ආනාපාන කරන කට්ටිය හිතාගන්න ඒ අනුව මම මේ විස්තර කරන්න පිම්බීම හැකිලට සාපේක්ෂව එතන තිබ්බේ දැන් ඒක කරන්න බෑ මේක ඇවිල්ලා කරතර කරනකොට එතකොට මේකෙන් ගලවලා මෙතන අලවලා එතකොට මේ යෝගාවචරයට කියන්න පුළුවන් මම මෙතෙක් කළා පිම්බීම හැකිලිම කරන ගියා එතකොට දකුණු පායේ ඇති වෙච්ච කපනවා වගේ වේදනාවක් නිසා මම හිත සතිය දකුණු පායට යදුවා එතකොට මට මේ කපන ගතිය තේරුණා උච්චන ගතිය තේරුණා අනින ගතිය තේරුණා නුරුස්නා ගතිය තේරෙනවා පදාසියක් තේරෙනවා තිකතිතර තේරෙනවා කියලා අර වේදනාවේ භාව ලක්ෂණ ස්වභාව ලක්ෂණ කියන්න පුළුවන් මෙතන තිබ්බා මම මේ ගලවලා මෙතෙන් ඇලවුවා ඒ අර ප්‍රකට වීම නිසා එතකොට මට මෙහෙමයි මේ වේදනාව දැනෙන්නේ ඊට පස්සේ ඒක දැරිය හැකි සමහරට ඊට පස්සේ දරා කියා ගන්නත් බෑ විස්තර කරගන්න බැරි තරම් මේක වේදනාව හොඳටම වද දෙන ගතියට ආවොත් මම ඊට පස්සේ නැගිටලා ගියා එහෙම නැත්නම් ඒක සම මට්ටමේ තිබුණා නම් මට ඒක ස්වභාව ලකුණු කීයකි කියවෙන පැත්තට ගියා නම් සතුටක් එනවා ඒ ඕන එකක් විස්තර කරන්න පුළුවන් ඒ නිසා අපි අර පුංචිම වේදනා සඳහන් කරන්නෙත් නැහැ කියන දෙයක් නැහැ Taman ගත්ත මූල කර්මස්ථානයත් එක්ක අභියෝග කරන කරට කර හිටින අඩු විවිච විලවිල වැඩි වෙන එක තමයි අපිට හුඟක් වෙලාවට අපේ දැරීමේ ශක්තියට බලපාන ඒකෙදි වේදනාව පිම්බීම හැකිලිමේ මට්ටමට එනකන් මෙනෙහි කළ යුතු පිම්බීම හැකිලිම. දෙක සම වෙනකොටත් මෙනෙහි කළ යුතු පිම්බීම හැකිලිම. ඉක්මවල ගිය ගමන් තමයි දැනගන්න ඕනේ දැන් ඉතින් යටත් වෙන එකයි තියෙන්නේ පිම්බීම හැකිලිම පැත්තක තියලා වේදනාව තියෙන තැන මෙන්න මෙතනයි මෙහෙමයි කියලා බලන එකයි තියෙන්නේ. ඉතින් ඒක නිකන් මේ ඔක්කොටම හරියන එකක් කියන්න බෑ. මේ වගේ ගැළපුමක් වශයෙන් සාපේක්ෂව තමයි උත්තර දෙන්න පුළුවන්. එතකොට අපි වේදනාව කියන චෛතසිකයේ මේ ප්‍රශ්නේ හැටියට උත්තරේ හැටියට ගත්තේ දුක් වේදනාව කියලා. නමුත් සුඛ වේදනාවලුත් එන්න පුළුවන්. සුඛ වේදනාවක් ආවම දුක් වේදනාව වගේ නුරුස්නා ගති මොනවාක්වත් නැහැ. ඒකට උදම් වෙන ගතියක් තියෙන්නේ. නමුත් ඒකත් ඒහා සමානම භාවනාවෙන් හිත කඩන්න ඉඩ තියෙනවා. ඒ නිසා දුක් වේදනා සම්බන්ධ කතාව වගේම සුඛ වේදනා පිළිබඳව ක්‍රියා කිරීමෙන් හැප්පිල්ලෙන් වැඩ කිරීමෙන් තමයි ඒකට තියෙන හුරුබෝටිකම ක්‍රමශාවිදි අවබෝධ කරගන්න පුළුවන් වෙන්නේ. නමුත් ටික කාලයක් යනකොට අර ඉස්සර කිව්වා වගේ අර ඊශේ වේදනාවක් හෝ කොයි හරි වේදනාවක් තියෙද්දී තව එක චිත්තක්ෂණයක් හරි මම මේක බලනවා කියලා ගිය යන්න යන්න යන්න වෙන්නේ මොකද්ද? වේදනාවේ දරන්න පුළුවන් ශක්තිය ප්‍රතිශක්තිය වැඩි වෙන්න පටන් ගන්නවා. ඒක යෝගාවචරණ තේරෙන්නේ නැහැ. මට වෙන්දට වැඩිය දුකක් මට දැන් දරාගෙන ඉන්න පුළුවන් කියන එක තේරෙන්නේ නැහැ. හැබැයි යෝගාවචරය ඊටත් වැඩිය දුකකට සැලසුම් කරලා කියන අනේ මට අරක කරගන්න බැරි උනායි කිය. නමුත් දන්නවා වෙන්දට වැඩි ආරවුණ ආශ්‍රය කරන්න පුළුවන්. වෙන්දට වැඩි ප්‍රයිවටික් කරලා ඉන්න පුළුවන් ගතිය තියෙනවා. වෙන්දට වැඩි වේදනාවේ ස්වභාව ලක්ෂණ විස්තර කරන්න පුළුවන් ගතියක් තියෙනවා. ඒ වේදනාව සම්බන්ධව වැඩෙන ප්‍රතිශක්තිය නැත්නම් ඒ දරා කිරීමේ දරා ගැනීමේ හැකියාව යෝගාවචරය වෙතින් හැම වෙලාවෙම අව탁සේරුවට තමයි ලක් කරන්නේ. ඒක ඒ යන් තේරෙන්නේ නැහැ. ගෝකල් ගියාට පස්සේ තමයි තේරෙන්නේ මගේ මේ දැරීමේ ශක්තිය වැඩි වෙලා තියෙනවා කියලා. ඒකට හේතුව දැරීමේ ශක්තිය අගේ වෙන්නේ නැත්තේ ඊට වැඩිය ලොකු වේදනාවකට සැලසුම් කළ පරදින හැම වෙලාවෙම හිතනවා මගේ භාවනා එන්න එන්න කැඩෙනවා මම කිසිම දියුණුවක් නැහැ කියලා. අද එහෙම වෙන්නේ සර්වඥයන් සඳහන් කළා තියෙනවා යොදන යොදන ශික්ෂණයේ හැටියට යොදන යොදන මතුන මතුන සංඥාවේ වෙනසක් ඇති වෙනවා. ඒක මේ උගෝදෙනෙක් බොහොම ලේසියෙන් අතහැරලා දාලා මේ වේදනාවක් නැති දවසේ නිවන් දකින්න හිතාන ඉන්නවා. ඒක නම් කවදාකවත් හරියන්නේ නැහැ. මම දැකලත් නැහැ. මම අනුමත කරන්නේ නැහැ. මේ වේදනාවට මූණ දෙන ශක්තියෙන් තමයි යෝගාවචරයාගේ මේරිච්ච කතිය මේ දැනෙන්නේ. ඒ නිසායි සරුවචනාංශිකාර දුෂ්කර ක්‍රියා කරන වෙලාවේදී ඒක උන්වහන්සේ අගේ නොකලත් විස්තර කරලා කිව්වේ මෙච්චර රජසපක් අතහැරලා ගිහිල්ලා මම මෙන්න මේ තරමට යනකම් ඒක විස්තර කරන්නේ ඔළුවට වරපටක් දාලා තිරිංග කරනවා වගේ. බඩ ගිරි කපන හරක් කපන කැත්තකින් බඩ කපනවා වගේ මේ කියන්නේ ગેස්ට්‍රයිටික් කියන්නේ ආහාර නොගැනීම නිසා ඇතිවෙච්ච ආම වාතේ. ආම වාතේ ඔළුවට ගැහුවට පස්සේ ඉෂමුද්දනේ පහන් දැල්ලපත්තු කරා වගේ ඉටිපන්ද මේ ආන්තරයක් පත්තු කරා වගේ දැවෙන්න පටන් ගන්නවා. ඉතින් කාගෙන ඉන්නකොට බැරි වෙනකොට එහෙම වැටිලා ක්ලාන්ත වෙලා පැය ගණන් ඉන්නවලු අවුවේ නැගිටිනකොට දන්නේ ඒ කියන්නේ ඇඟත් හොඳටම දුර්වල වෙලා වැටිලා ඉන්නවලු. එතකොට ඒ හරක් බලා ගන්න ළමයි මලමිණියක් කියලා හිතලා ඇඟට උජ්ජ කරලා යනවලු. මැරිලා ඉන මිනිහෙක් වෙන්නේ නැති කියලා මෝත්සක් කරනවා. ඉතින් නැගිටලා බලනකොට ඉතින් තේරුම් ගන්නවා මෙහෙමයි කියලා. එක දවසක් මතක තිබුණලු ඒක ඇත්තට ත්‍රිපිටකයේම තියෙන එකක්ද මට මතක නැහැ. එළුව බලා ගන්න ගොපල්ලෙක් ඇවිල්ලා එලිච්චගේ කණයක් මිරිකලා කිරිපාරක් විද්දලු කටට. මේ මේ පණ ඇති මිනිස්සෙක් මේ ක්ලාන්ත වෙලා ඉන්නේ කියලා කරලා ඒක තොලගාලා බලනකොට ඒ කිරි රහට පණ ආවයි කියලා. ඉතින් ඒ වගේ මේ පරිශන කරලා තමයි උනාස් කියන්නේ එච්චර මොඹල කරන්න ඕන නමුත් මේ සාමාන්‍ය එන දෙයකට මොන දීමේ ශක්තිය නැත්තම් ඉතින් දුක්ඛ සත්‍ය අවබෝධ කරනවා කියන එක වෙන්නේ ඉතින් අපි භාවනා මධ්‍යස්ථාන සැලසුම් කරනකොට අපි හිතනවා ඇත්තටම අපි සැලසුම් කරනවා පුළුවන් නම් එයා කන්ඩිෂන් කරුවොත් හොඳයි. පුළුවන් නම් අඳුර නොඉන්න ඉන්න එක හොඳයි. පුළුවන් නම් මැස්සෝ ඉන්න නැති එක හොඳයි. පුළුවන් නම් සද්ද ඉන්න නැති එක හොඳයි. ඒක ඇත්තටම භාවනාවට කරන ගෞරවයක්. නමුත් ජීවෝහොම තිය ලෝකෙ කොහෙත් තියෙන ඉතින් හැමදාම නිසන් වන්ටලා ඉන්න වෙයි නේද? ඒ කියන්නේ ඒකේ පුරුදු කරාට පස්සේ ශක්තිය ඇති කරනවා ටික ටිකක් තියෙන තැන් වලට ගිහිල්ලා අර මේ කවුද ඇමරිකන් ජාතිකයේ වල් රාහුල ස්වාමීන් වහන්සේ යෝගාවචර රාහුල ස්වාමීන් වහන්සේ තනියම කුටියකටලා ඉඳලා තියෙනවා. ඒකට ළඟ ඉන්න තවත් විජාතික ස්වාමීන් වහන්සේ නමක් යනකොට කඩිගුලක් උඩ වාඩි වෙලා ඉන්නවල හැම තැනම කොහොම ගිහලා කනවලු. ඉතින් අර සමාජයේ පිහලා පිහලා පිහලා පිහලා කතා කරලා හොළු මොකද කියලා මට කරදර කරන්න එපා. ඒගොල්ලෝ මම මේ පරිේශනයක් කරනවා කියලා. ඒ කෝඹි කජ්ජි මට ඉන්න පුළුවන් දෙ කියලා. තව තැනකට බලනකොට කල්සන්තක් අයිනේ. හොඳටම මధుරෝ ඉන්න තැනකට වාඩි වෙලා ඉන්නවලු යනකොට හැම තැනම මధుරෝ වහලලු. විශේෂයෙන් කාගෙන ඉන්නවා. ඒ ළඟට ගිය අමුත්තෙකුට හිතෙන්නේ අනිත් මේවාට උදව් කරන්න දෙනවා මන්තුරු එලවන්නේ කියලා. ඒ සංකේතන කරදරයක් කරන්න බෑ මම මේ පැවිදි වුණේ මට මේ ටික කරගන්න ඕන නිසා ඔය යන්න. හැබැයි ඒව මම හිතනවා ටිකක් අත්ත කියලා මතාන යෝගය කියලා. ටිකක් ඕනට වැඩි කියලා මට හිතෙනවා. ඕන කෙනෙකුට අයිතිය තියෙන එක කරන්න. මේ ළඟදී ආවා. ආවට පස්සේ කතා කරලා පස්සේ මේ දවස් දෙකක් විතර හිටියා අපිත් එක්කත්. එයින් කිව්වා මම පටන් අරගත්ත වැඩේ ටිබෙටන් ක්‍රමයට පස්සේ මම මහසි ක්‍රමයක් කරලා තියෙනවා මම පුළුවන් විදිහට මිනිසෙකුට මේ පැමිණිච්ච දුක පැනිදායි කියලා දෙන්න උගන්නන එකයි මම කරන්නේ ඒ අහවල් කියලා භාවනා ක්‍රමයක් ස්ථිර ක්‍රමයක් නැහැ කොයි එකමුත් මතක තියානින්න ඒ දුක දැරීමේ ශක්තිය වැඩෙනවා නම් යෝගාවචර කීයකි දුක දැරීමේ ශක්තියට බයට දුවනවා නම් ඉතින් ඒක ඉතින් මේ ඒ යෝගාවචරයට තියෙන නම්බුකුත් නැහැ සාධන රැති නම්බුකුත් නැහැ ධර්ම ගෞරවයකුත් නැහැ මොකද වැඩි හරියක් ශරීරය ආසයි. ජීවිතයට ආසයි. ඉතින් මේ දෙක තියෙන තාක්කල් කවදාකවත් ඉන්ද්‍රිය ධර්ම වැඩෙන්නේ නැහැ. ශ්‍රද්ධා විදියේ සති සමාධි ප්‍රඥා වැඩෙන්න කායර තියෙන ආසාවත් ජීවිතේ තියෙන ආසාවත් ටික ටික කැප කරන්න. ඉතින් ඒකට වේදනාව තමයි කඤ්ඤම් මරඤ්ඤම් කියලා ලොකු සංජි කියනවා ව්‍යාග්‍රීවතිත්‍ති පරිතරකයන්ති කියලා ගොරෝගොරෝ ඉන්න ව්‍යාග්‍ර දිනුවක් වගේ ව්‍යාග්‍ර දිනුව කියන්නේ බඩගිනි ව්‍යාග්‍ර දිනුව කියලා කියන භයානකම සතෙක් සමාධිය කැඩෙනකම් බලා ඉන්නවා. සතිය කැඩෙනකම් බලලා පැනලා ගන්නවා. ඒ නිසා මේ වේදනාව ටික වෙලාවට හරි නැත්නම් ඒ වෙලාවේ වේදන ව්‍යාග්‍ර දේනෝ ළඟ ඉන්නව කරකොරව කොයි වෙලාවෙ පැනලා කයිද. ඒ නිසා මේ එකත් එක්ක යාළු වෙනවා එකත් එක්ක උහුරු වෙනවයි කියනකොට ඒක දැහැින වේදන් අධික වැඩක්. අවතරය හමුදුරනේ දුක්ඛාපටිපදා මේ දුක්ඛාපටිපදා කියලා ධර්මයේ සඳහන් වෙනවනේ. එතකොට මොකද්ද එතකොට අදහස? ඒ කියන්නේ අපි ඒකට මුල පුරන්න තියෙන්නේ ඒ තාම අර වගේ දුක් වේදනාවක් ඉඳලා ඒකේ උච්ච අවස්ථාව පහු කරාට පස්සේ එයා සුඛයේ අත්විඳිනවා. තද බල දුකකට මුහුණ දුන්නාට පස්සේ ඒක ගෙවන් වෙන වෙලාවේ කන්නක් නැති තැන පල්ලමකේ පල්ලම වැටෙනව සෙල්ලමකේ කියලා වගේ එයාට තේරෙන්න පටන් ගන්නවා මේ කවදාකවත් මනුස්ස ලෝකේ කවුරක්වත් ඉඳපු නැති જાති සුඛයක් මං මුත්‍ය විදිනවා මොකද ඊට ඉස්සෙල්ලා මං ඒ තාක් දුකක් බුද්ධි විඳපු නිසා. එතකොට එයා අනිත් දවසේ මේ වගේ වේදනාවක් එනකොට බයේ පැකිලි පැකිලි බෑඹරි ඇඹරි වෙනා නෙවෙයි යන්නේ. ආ දන්නවා මේ බරපතල දුකක එහා පැත්තේ තියෙන සුඛයක්. බරපතල සුඛයක එහා පැත්තේ තියෙන දුකක්. ඒ නිසා ඒක දැනගෙන යන්නේ එකනට දුකත් සැපක්. සැපත් සැපක්. දන්නේ නැතුව බය යන මනුස්සයට මේ භාවනා කරන්න ගියාට පස්සේ මැස්සෙක්වත් අහන්න ඕද නැහැ සද්දයක්වත් ඇහෙන්න ඕද නැහැ සියල්ලංග සම්පූර්ණ වෙන්නයි කියන මනුස්සයට සද්දයක් ඇහෙනකොටම ඇඟ හිරි වැටෙනවා මන්ත්‍රීෙක් ළඟින් යනකොට ඇඟ ගැස්සෙන්න පටන් ගන්නවා ඉතින් මේ මනුස්සයා කොහොමඩක් දුක්ඛ ප්‍රතිපදා තමයි ඉතින් ඒ නිසා භාවනා ඉහළට යන්න යන්න හැම එකම සුඛ ප්‍රතිපදා තමයි පටන් ගන්න වෙලාවට බොහෝ වෙලාවට දුක්ඛ ප්‍රතිපදා තමයි ඒ නිසා සර්වඥයන්සේ පෙන්ලා දීලා තියෙනවා ඉස්සල්ලාම දුක්ඛ සංඥාව ඇති වෙනවා ඊට පස්සේ දුක සංඥාව සුඛ සංඥාව ප්‍රතිස්ථාපනය කරනවා ඊට පස්සේ සුඛ සංඥාව උපේක්ෂාව ප්‍රතිස්ථාපනය කරනවා ඊට පස්සේ සුඛ උපේක්ෂාව අදුක්කම සුඛ සංඥාව ප්‍රතිස්ථාපනය කරනවා ඉතින් ඒකෙදී අර එක එක ගවනිකාවල හැටියට දුක්ඛ දුක අවබෝධ කරගන්න දුක්ඛ ප්‍රතිපදාවක් වෙනවා ඊට පස්සේ ප්‍රීති සුඛ පහළ වෙච්ච එක සුඛ ප්‍රතිපදාවක් වෙනවා ඒ සුඛ උපේක්ෂාව වෙනට පස්සේ අදුක්කම සුඛ වෙනවා ඉතින් මේකේ එක එක ජවනික අයින ඔක්කොමලා හිතාන ඉන්නේ දන් දීලා සුඛා ප්‍රතිපදාවේ මෛත්‍රී උතුආමදල එකම ධර්ම මණ්ඩපේ දේශනා කරන ධර්මයාලා සියලු දෙනාටම නිවන් සැප ලැබේවා කියන සාදු කියන්නේ බලන්නේ. එහම හම්බ වෙච්ච කෙනෙක් නම් මම දන්නේ දකින්න හම්බෙලා නැහැ. ඒගොල්ලෝ අර පරණ දුක කරපු නිසා දැන් සැපතේ යනවා වෙන්න පුළුවන්. නමුත් මේ ප්‍රතිපදා මුළු චිත්‍රම අරගෙන බැලුවොත් ඒ ඉස්සල දුක, ඊගාට සුඛ, ඊගාට උපේක්ෂා, ඊගාට අදුක්කම සුඛ තමයි තියෙන්නේ. තමන් ඒ ජවනිකාවේ මේ පෙරහැරේ කොතනද ඉන්නේ කියන එක තමයි ප්‍රශ්නේ තියෙන්නේ.